පටිපත්තානං දමයන්ති පණ්ඩිතාති සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ බණ්ඩාරවෙල හීල්ලොය පාරේ කොළතැන්න රෙකටන් වත්ත අංක 7 නිවසේ විසූ ජේෂ්ඨ නියෝජ්‍ය මනුම්පති ජීවයේ ගාමිණී අනුර මහතා අභාව ප්‍රාප්ත වී වසර 6ක් ගත වීම නිමිති කොටගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව බිරිඳ සහ දූ දරුවන් විසින් ඒ වගේම ජනිත කරගන්නා වූ උදාර කුසලය අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන දෙපාර්ශ්වයේම අභාව ප්‍රාප්ත වූ දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින රෝගීව සිටින හැම දිනාටම ආශිර්වාද කරමින් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ පින්නතුන් විසින් අද ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරන්නට යෙදුනේ ධම්මපදයේ පඬිත වග්ගයේහි පස්වෙනි ගාථාව මූලික කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. උදකංහි නයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. පණ්ඩිත සාමණේරයන් වහන්සේ මූලික කොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ගාථා ධර්මය පාදක කොටගෙන සිත দমনය කරන ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියටයි ඒ පින්තුන් විසින් ආරාධනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ හත් අවුරුදු වයස ඇති පඬිත සාමණේරයන් වහන්සේ මූලික කොටගෙන. පඬිත සාමණේර කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට අත් අවුරුදු වියේදී පැවිදි වුණු සාමණේර භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ කරන ලද මහත් වූ කුසලයක් හේතු කොටගෙන මේ භවයේහි පුණ්‍යවන්ත පවුලක ඉපදිලා කුඩා අවදියේම අරහත්ත්වයටපත් වෙන්නට වාසනාව වාග්ය ලබනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී එක් දිනක් මේ ලෝකයේහි දන් දෙන පුද්ගලයන් හතරාකාරයකට වර්ගීකරණය කරමින් පැහැදිලි කරන්නට යෙදුණා එක් අයෙක් Taman තනිව දන් දෙනවා අන් අය ඒකට සම්මාදම් කරගන්නේ දායක කරගන්නේ සහභාගී කරගන්නේ නැතිව එහෙම දන් දෙන අය සසර ගමනේ භවභෝග සම්පත් ලබනවා නමුත් පරිවාර සම්පත්තිය ලබන්නේ නැහැ තවත් පිරිසක් ඉන්නවා Taman දන් දෙන්නේ නැහැ අනිත් අය ඒ දාණය සඳහා සම්බන්ධ කරගන්නවා, දායක කරගන්නවා, ඒ අය යොමු කරනවා. එතකොට ඒ අය පරිවාර සම්පත්තිය ලබනවා, භවභෝග සම්පත් වලින් හීන වෙනවා. තව සමහරු ඉන්නවා Taman දන් දෙන්නෙත් නැහැ, අනිත් අය දානෙහි යොදවන්නෙත් නැහැ. එහෙම අය පරිවාර සම්පත්තියකුත් නැතිව භවභෝග සම්පත්තියක් නැතිව දිලිඳුව උත්පත්තිය ලබනවා. තව සමහරු ඉන්නවා තමනුත් දන් දෙනවා අන් අයත් ඒ දානෙහි යොදවලා උනන්දු කරවලා ඒ දාණයට සම්මාදම් කරවාගෙන ඒ අයත් කුසලෙහි යොදවන්නට ප්‍රයාත්මක වෙනවා. එහෙම අය තමනුත් සසර ගමනේ භවභෝග සම්පත් ලබනවා, පරිවාර සම්පත්තියත් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ දන් දෙන පුද්ගලයන් කොටස් හතරකට වර්ගීකරණය කරලා දේශනාවක් කළා. මේ දේශනාව අහගෙන හිටපු එක්තරා පුද්ගලයෙක් කල්පනා කරනවා සසර ගමනට භවභෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියත් ලැබෙන ආකාරයෙන් දන් දෙන්නට ක්‍රියා කිරීම වඩා වැදගත් වෙනවා කියලා ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස හෙට දවසේ මාගේ දාණය පිළිගන්නාසේක්වා කියලා. එෙහිදී බුදුරජාණන් වහන්සේ විමසන උපාසකතුමනි ඔබට කොතෙක් භික්ෂූන් වහන්සේලා හෙට දවසේ දාණය සඳහා අවශ්‍යද කියලා. එතනදී මේ උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ සමග මේ වන විට භික්ෂුන් වහන්සේලා කී දෙනෙක් වැඩ ඉන්නවද? උන්වහන්සේ සිහිපත් කරනවා 20000ක් පමණ වැඩ ඉන්නවා. එතනදී අර උපාසකතුමා ආරාධනා කරනවා එහෙමනම් ස්වාමීනි සියලු දෙනා වහන්සේ සමග හෙට දවසේ දාණයට වැඩම කරන්න මං දාණය පිළියෙල කරනවායි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ එතුමාගේ ආරාධනාව පිළිගත්තා පසුව මේ තනත්තා ගමට ගිහිල්ලා සියලුම ගෙවල් වලට ගිහිල්ලා හැම දිනාටම ආරාධනා කළා මම හෙට දවසේ 20000ක් භික්ෂුන් වහන්සේලා පිරිවර කොට තථාගතයන් වහන්සේට දානය සඳහා ආරාධනා කළා ඒ නිසා ඔබට හැකි ප්‍රමාණයක භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දානය පිළියෙල කරන්න එතකොට ඔබේ නිවසට භික්ෂුන් වහන්සේලා කී නමක් අවශ්‍යද කී දෙනෙකුට දානේ පිළියෙල කරන්න පුළුවන්ද? මේ විදිහට නිවසක් නිවසක් පාසා ගිහිල්ලා ඒ සියලු දෙනාටම ආරාධනා කළා අර දාණයට දායක වෙන හැටියට සම්බන්ධ වෙන හැටියට ඒ කුසලයට සම්මාදම් කර ගැනීම සඳහා. එතකොට සමහර නිවෙස් වලින් අපට භික්ෂුන් වහන්සේලා දස නමක් 15 නමක් 20 නමක් 59 නමක් 100ක් නමක් 500 නමක් ආදී වශයෙන් තම තමන්ට දන් දීමේ හැකියාව දානය සංවිධානය කරගන්නට තියෙන හැකියාව අනුව භික්ෂුන් වහන්සේලා ප්‍රමාණ වශයෙන් බාරගත්තා. එතකොට ඒ ඒ නිවස්වලට කොතෙක් භික්ෂුන් වහන්සේලා බාරගන්නවද කියන එක අර උපාසක මහත්මයා සටහනක් තබා ගන්නවා මේ නිවසට භික්ෂුන් වහන්සේලා මේ පමණයි මේ නිවසට භික්ෂුන් වහන්සේලා මේ පමණයි ආදී වශයෙන් දැන් අර 20000ක් දෙනාටම මේ ගම්මානයේ එක් එක් නිවෙස් වලින් වෙන වෙනම දාණය පිළියෙල කරන හැටියට සැලසුමක් සකස් කරගත්තා. මේ ගමෙහි ඉන්නවා මහ දුගියෙක් හැටියට ප්‍රකට වුණු පුද්ගලයෙක්. ඔහුත් ඔහුගේ බිරිඳත් දිනපතාම නිවෙස්වල කුලී වැඩ කරලා එදිනෙදා ලැබෙන යමකින් තමයි දිවි පවත්වා ගන්නේ. පස්සේ මේ උපාසකතුමා අර දුගියාත් මේ දාණයට දායක කරගන්න සම්මාදම් කරගන්නට ඕන කියලා හිතලා ඔහු පමණක් අතහැර දමන එක සුදුසු නෑ. ඔහුටත් මේ කුසලය සිද්ධ කරගන්නට අවස්ථාවක් දෙන්නට ඕන කියලා ඒ ඒ දුගී තනත්තාත් මුණ ගැහිලා ඔහුට යෝජනා කළා අපි හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දාණය දෙනවා. ඔබත් කැමතිනම් ඒ දාණයෙහි කොටස්කරුවෙක් වෙන්නට පුළුවන් කියලා. එතනදී අර දුගියා කියනවා ඔබ දන්නවනේ මම දිනපතාම කුලී වැඩක් කරලා යම්තම් දීපවත්වා ගන්නා කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා මට වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රයෝජනයක් නැහැ. මට උන්වහන්සේලා වැඩම කරලා දන් දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එහෙම දාන පිළියෙල කරලා දෙන්නට පුළුවන් අයට ඔය ආරාධනාව කරන්න කියලා මේ තනත්තා සිහිපත් කළා. එතනදී අර උපාසකතුමා කියනවා ඇයි ඔබ ඔබට තේරෙන්නේ නැද්ද සසර ගමනේ ඔබ දන් දීලා නැති නිසා තමයි මේ ජීවිතෙත් ඔබ දුක්ඛිතව දුප්පත්ව ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඔබ මේ ජීවිතේවත් කුලී වැඩක් කරලා හම්බ කරගන්නා දෙයකින් හරි දානෙ ටිකක් පූජා කරන එක නරකද? එහෙම කළොත් ඔබට සසර ගමනේදී හරි දුක්ඛිත ජීවිතයක් නැතිව සුවපත්ව ජීවත් වෙන්නට ඉඩ කඩ සැලසෙනවා. ඒ නිසා ඒ බඳු කුසලයක් ඔබ උත්සාහයෙන් හරි සිදු කර ගැනීම වටිනව නේද කියලා අර උපාසකවරයා බොහොම කරුණා මෛත්‍රියෙන් අර තැනැත්තාට සිහිපත් කළා. සිහිපත් කළන් පස්සේ මේ දුගියා කල්පනා කරනවා සැබවින්ම ඒ කියපු කාරණේ සත්‍යක් නේද? සසර ගමනේත් මම දන් දීලා නැති නිසා නේද මේ ජීවිතේ දුක්ඛිතව ජීවත් වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කුලී වැඩක් කරලා ලබා ගන්නා දෙයකින් හරේ එක් භික්ෂුන් වහන්සේ නමකට හෝ දානි ටිකක් පූජා කරන්න පුළුවන් නම් එය වටිනව නේද කියලා එහෙමනම් මටත් එක භික්ෂුන් වහන්සේ නමක් වෙන් කරලා දෙන්න සටහන් තබා ගන්න මගේ නිවසට හෙට දවසේ දානය සඳහා එක් භික්ෂුන් වහන්සේ නමක් ලබා දෙන්න කියලා අර දුගියා අර උපාසකවරයාට සිහිපත් කළා. එහෙම සිහිපත් කරලා ඔහු ඉක්මනින්ම නිවසට ගියා. නිවසට ගිහිල්ලා තමන්ගේ බිරිඳටත් සිහිපත් කළා හෙට දවසේ දානයක් දෙන්නට සැලසුම් කරනවා මමත් එක් භික්ෂුන් වහන්සේ නමකට දන් දෙන්නට පොරොන්දු අපි කොහොම හරි අද දවසේ කුලී වැඩක් කරලා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ සම්පාදනය කරගන්නට ඕන කියලා යෝජනා කළා. එහෙම යෝජනා කළාම බිරිඳත් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔබ කළ දේ බොහොම හොඳයි. අපි සසර ගමනේ තිබඳු කුසල් කරලා නැති නිසායි මේ ජීවිතේ දුගී දුප්පත්ව ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මමත් කොහොම හරි කුලී වැඩකට ගිහිල්ලා අද දවසේ හැකි ප්‍රමාණයකින් යමක් උපයා ගන්න අපි කොහොම හරි හෙට දවසේ එක් ස්වාමින් වහන්සේ නමකට දාන පූජා කරමු කියලා අර බිරිඳත් මේ කාරණය බොහොම සතුටින් අනුමත කරලා දෙදෙනාම නික්ම ගියා කුලී වැඩ සොයාගෙන. ඒ ගමේ තිබුණු එක්තරා සිටු නිවසකට මේ දෙදෙනා සමගම පිටත්ව ගියා. ඒ සිටු නිවසේ අය මේ දුගියා සහ ඔහුගේ බිරිඳ දැකලා ඇයිද කියලා විමසුවාම ඔහු කිව්වා යම්කිසි කුලී වැඩක් ලැබෙනවා නම් කරන්නටයි පැමිණියේ කියලා. එතකොට අර සිටුවරයා කියනවා හෙට දවසේ අපි මේ විදිහට වික්ෂුන් වහන්සේලාට දානයක් පූජා කරනවා. එහෙනම් ඒ සඳහා දාණය පිළියෙල කරන්න මේ දර ටික පළලා දෙන්න කියලා වෑයක් පොරවක් සහ දර ගොඩක් දෙන්න. ඉතින් වෙනදාටත් වඩා බොහෝම සතුටින් සහ උනන්දුවෙන් බොහොම ඉක්මනින් ඔහු අර දර ටික පළන ආකාරය දැකලා අර සිටුවරයා හන ඔබ වෙනදට වඩා බොහොම කාර්යක්ෂමව බොහොම සතුටින් මේ වැඩේ කරනවා පෙන්නේ මොකක්ද හේතුව කියලා. එතනදී අර දුගියා කියනවා ස්වාමීනි මම හෙට දවසේ එක් භික්ෂූන් වහන්සේ නමකට දන් දෙන්නට බාරගත්තා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේට දාන පිළියෙල කරන්නට යමක් උපයා ගන්නටයි අද මම මේ කුලී වැඩ කරන්නට ආවේ. ඒ නිසා ඉතින් මට ඒ ගැන හිතනකොට ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසායි මම මේ සතුටින්ම මේ කාර්ය කරන්නේ. ඉතින් අර සිටුවරයා කල්පනා කළා තියෙන අය දන් දෙනවයි කියන එක අරුමයක් නෙමෙයි මේ එදිනෙදා අනුන්ගේ කුලී වැඩක් කරලා ලැබෙන දෙයින් දෙවි පවත්වන මේ තනත්තා එක් භික්ෂුවකට හෝ දන් දෙන්නට සිටීම මොනතරම් ආශ්චර්යමත් කාරණයක්ද කියලා ලොකු පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ ඔහු දවසේ වැඩ කටයුතු නිමා කළාට පස්සේ එදා දවසේ කරපු වැඩවලට කුලිය හැටියට හාල් නැලි හතරක් ඔහුට දුන්නා. දීලා මම ඔබගේ කාර්ය ගැන බොහොම ප්‍රසාදයටපත් වුණා. ඒ නිසා මගේ ගානෙත් තවත් හාල්නලි හතරක් ඔබට දෙනවායි කියලා තවත් හාල්නලි හතරක් ඔහුට පරිත්‍යාගයක් ඇටියට ලබා දුන්නා. දැන් අර මේ දුගියාගේ බිරින්දෑත් ඒ නිවසට ගියාට පස්සේ සිටු දේවිය ඇහුවා ඔබ කුමක් සඳහා දාවේ කියලා මමත් සුදුසු කුලී වැඩක් සොයාගෙන යාවේ කියලා කිව්වා. එතකොට අර සිටු දේවිය කියනවා අපි හෙට දවසේ මේ විදිහට දානයක් පූජා කරනවා. එහෙමනම් මේ වී ටික කොටලා, පාල් ටික පැහැලා මේ මේ ටික සකසලා දෙන්න කියලා අවශ්‍ය වංගෙඩි, මොහොල් ගස්, කුළු ආදිය සහ වී ටික ලබා දුන්නා. ඉතින් ඇයත් බොහොම සතුටින්, බොහොම උනන්දුවෙන්, බොහොම කාර්යක්ෂමව අර වැඩ කටයුතු කරනවා දැකලා සිටු දේවියත් ඇහුවා ඔබ වෙනදාට වඩා බොහොම සතුටින් උනන්දුවෙන් මේ කාර්ය කරන්නේ කුමක්ද හේතුව කියලා. එතකොට ඇයත් කිව්වා ආර්යාවෙනි මම අපි හෙට දවසේ එක් භික්ෂුන් වහන්සේ නමකට දන් දෙන්නට පොරොන්දු වුණා. අපිත් එක භික්ෂුන් වහන්සේ නමක් වෙන් කරගත්තා. ඉතින් ඒ ස්වාමින් වහන්සේට දාන පිළියෙල කරන්නටයි අද මේ කුලී වැඩ කරන්නට ආවේ කියලා. ඉතින් අර සිටු දේවියත් බොහොම ප්‍රසාදයටපත් වෙලා ඇයට ඒ කරපු කාර්යයට කුලිය ගෙවීමක් හැටියට ගිතෙල් ඒ වගේම අවශේෂ තුන පහ ද්‍රව්‍ය වගේම තවත් හාල් නැලියකුත් ඇයට ලබා දුන්නා. පසුව දෙදෙනාම මේ Tamanට ලැබුණු දේවල් රැගෙන ගිහිල්ලා පසු දින දානේ පිළියෙල කරන්නට අවශ්‍ය දේවල් සම්පාදනය කරගත්තා. පහවදා උදෑසනින්ම අර දුගියාගේ බිරිඳ දුගියට කතා කරලා කියනවා ව්‍යංජන ආදිය පිළියෙල කරන්නට අවශ්‍ය පලාකොළ ආදිය ටිකක් සොයාගෙන එන්නට කියලා. පස්සේ මේ දුගියා මේ පලාකොළ ටිකක් සොයා ගන්නට ගන්තරට ගියා. ගිහිල්ලා බොහොම සතුටින් ඔහු ගීතයක් ගායනා කරමින් අර පලාකොළ එකතු කරනවා. එකතු කරනකොට ඒ ගඟේ මාළු අල්ලන්නට දැලක් දාලා බලාගෙන හිටපු එක්තරා කෙවුලෙකුට මේ දුගියාගේ සතුටින් ගීත ගයමින් මේ පලාකොළ නෙලන ආකාරය දැකලා ඔහු ඇහුවා මොකක්ද ওই තරම් සන්තෝෂෙන් මේ පලාකොළ නෙලන්නට හේතුව කියලා. එතකොට කිව්වා අද අපි එක් භික්ෂුන් වහන්සේ නමකට දානයක් පූජා කරනවා ඉතින් නුඹ විසින් ඔය හදලා දෙන පලාකොළ වළඳයිද ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාට ඊට වඩා ප්‍රණීතව දානයක් සකසලා දෙන්නට ඕන නේද කියලා අර කෙවුලා ඇහුවා. එහෙම නැත්නම් අර මාළු අල්ලන මිනිස්සයා විමසුවා. නමුත් ඔහු කිව්වා ඉතින් අපිට පුළුවන් හැටියට අපි මේ දාණය පිළියෙල කරලා දෙනවයි කියලා. ඉතින් ඒ අවස්ථාවේ අර මාළු අල්ලන මිනිස්සයා කිව්වා ඉතින් ඔබට පුළුවන් නම් මේ අල්ලලා ඉන්න මාළු ටික අමුණලා මස්සකට අඩ මස්සකට සෑහෙන ප්‍රමාණයට අමුණලා මාළු වැල් හදලා දෙන්න මහජනයාට විකුණන්න. එතකොට ඔබට ඒකට යමක් මම ගෙවන්නම්. පස්සේ අර අල්ලලා ඉන්න මාළු ටික මොහු අමුණලා මාළු වැල් හැදුවා. ඊට පස්සේ අර ගන්තරට මාළු ගෙනියන්නට එන මිනිස්සු ඒව අරගෙන ගියා. අන්තිමට ඒ සියල්ලක්ම විකුණුණා. දැන් ටිකෙන් ටික දහවල් වේගෙන එනවා. දැන් භික්ෂුන් වහන්සේලා පිණුසිඟා වඩින කාලය ටිකක් ආසන්න වෙමින් පවතිනවා. එතකොට මොහු සිහිපත් කළා දැන් භික්ෂුන් වහන්සේලා පිණුසිඟා වඩින වෙලාව ඒ නිසා ඉක්මනට දානි ටික සකසන්නට ඕන මම ඒ නිසා ඉක්මනින් නිවසට යන්නට ඕන පස්සේ අර මසුන් අල්ලන තැනැත්ත ඇහුවා දැන් ඔබට දානය සඳහා පිළිල කරන්නට යමක් මේ මාළු ඉතුරු වුණාද නෑ ඔක්කොම ටික විකුණුවා ඊට පස්සේ අර තැනැත්තා කිව්වා එහෙමනම් මම නූල් මත්ස්‍යෝ හතර දිනක් විතර මම සංගවලා තිබ්බා මට ආහාරය සඳහා ගෙදර ගෙනියන්න. එහෙමනම් ඔබ ඒ නූල් මත්ස්‍යෝ හතර දෙනා අරගෙන යන්න ගිහිල්ලා දානේ පිළියෙල කරන්න ඒක යොදා ගන්න. පස්සේ දැන් මේ දුගියා අර නූල් මත්ස්‍යෝ හතර දෙනාත් අරගෙන නිවසට ගියා. මේ අවස්ථාවේදී සක්‍රදේවේන්ද්‍රය දකිනවා මේ දුප්පත් මිනිසයා කුලී වැඩ කරලා එකතු කරගත්තු දෙයින් එක්තරා භික්ෂූන් වහන්සේ නමකට දානි දෙන්නට සූදානම් වෙනවා. දැන් කාටද දානි දෙන්නේ කවුද මේ නිවසට වඩින භික්ෂූන් වහන්සේ කියලා සක්‍රදේවේන්ද්‍ර බලනකොට සක්දේවිඳුන් දකිනවා මොහු එක් භික්ෂූන් වහන්සේ නමක් අවශ්‍යයි කියලා සිහිපත් කළාට අර උපාසකවරයා ඒක සටහන් කරගත්තේ නැහැ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා 19 15 නම 100 නම ওই විදිහට බහුලව බාරගත්ව සටහන් කරගත්ත විනා මොහු එක් භික්ෂුන් වහන්සේ නමක් ඉල්ලුවා ඒකට හා කියලා පොරොන්දු වුණාට ඒක ඔහුගේ ලේඛනයේ සටහන් කරගෙන නැහැ. දැන් එතකොට මොහුට භික්ෂුන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතිනම් ඔහුට අවසානයේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඔහුට හිමි වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ ඔහුගේ නිවසට දානය සඳහා වැඩම කරනවායි කියලා සක්‍රදේවේන්ද්‍රෝ දුටුවා. දැකලා සක්‍රදේවේන්ද්‍රෝ කල්පනා කළා මමත් ගිහින් ඔහුට උපකාර කරන්නට ඕන මේ දානේ පිළියෙල කරන්න ඔහුගේ නිවසේ පිළියෙල වෙන දානේ තමයි අද තථාගතයන් වහන්සේට පූජා කරන්නේ කියලා මනුස්ස වෙස්යක් මවාගෙන මේ දුගියාගේ නිවසට ඇවිදින් කියනවා ඔබට යම්කිසි කටයුත්තක් කරගන්නට උදව්වක් උපකාරයක් ඕන නම් මටත් පුළුවන් උදව් කරන්න පස්සේ අර දුගිය අහනවා ඔබට මොනවද කරන්න පුළුවන්? මට හැමදේම වගේ පුළුවන් කරන්න උයන්න පිහිනේවත් මට හොඳට කරන්න පුළුවන්. ඊට පස්සේ අර දුගිය කියනවා ඉතින් මට අද මේ වික්ෂුන් මහන්සිය නමකට දානෙට ආරාධනා කරලා තියෙනවා. දැන් කාල වේලාවත් ගොඩක් ඉක්මලා තියෙන නිසා ඉක්මනට දානෙ ටික සකස් කරගන්න ඕන. නමුත් ඒ වෙනුවෙන් මට ඔබට ගෙවන්නට මුදලක් නැහැ. ඒ නිසා ඉතින් ඔබ ඔබගෙන් මට මේ කටයුත්ත කරගන්නට විදිහක් නැහැ කියලා අර දුගියා කිව්වා. එතකොට දැන් අර මනුස්ස වෙස්යෙන් ඉන්න සක්‍රදේවේන්ද්‍රෝ කියනවා තමක් නැහැ ඔබ දානයක් නම් දෙන්නේ මට ඔබගෙන් 아무තු වේතනයක් ඒ සඳහා මුදලක් අවශ්‍ය නැහැ. මම කැමැත්තෙන්ම ඔබට ඒ දාන ටික පිළියෙල කර දෙන්නට උදව් කරන්නම්. එහෙමනම් මම දාන පිළියෙල කරන්නම්. ඔබ ගිහිල්ලා ඒ ඔබ ආරාධනා කරපු වික්ෂුන් වහන්සේ වැඩම කරවගෙන ඉන්න කියලා ඔහු විහාරස්ථානයට පිටත් කළා. පිටත් කරලා සක්‍ර දෙවේන්ද්‍ර අර දාන කලමනා ඊ타මාත්ම ප්‍රණීතවත්ව උයලා පිහලා සකස් කළා. දැන් මොහු විහාරස්ථානයට ගිහිල්ලා දැන් අර උපාසකතුමා තමන් සටහන් කරගත්තු ඒ සටහන බලබලා එක් එක් නිවෙස්වලට බාරගත්තු භික්ෂුන් වහන්සේලා වෙන් කර කර ඒ ඒ නිවෙස්වලට වැඩම කරන්න සූදානම් කරනවා. ඉතින් ඔහු ගිහිල්ලා කිව්වා දැන් මම වෙන් කරගත්තු වික්ෂූන් වහන්සේ වැඩම කරගෙන යන්නට යාවි. එතකොට තමයි අර උපාසකවරයාට වැටහුනේ තමන් අතින් බරපතල වැරද්දක් සිද්ධ වුණා. අනිත් අර වැඩි පිරිසක් ඉල්ලීම් කරපු ඒවා සටහන් කරගත්තට මේ එක භික්ෂූන් වහන්සේ නමක් මටත් වෙන් කරලා දෙන්න කියලා කිව්වහම හා කියලා පොරොන්දු වුණාට ඒ එක් භික්ෂුවක් කියන එක සටහන් කරගන්නට Taman නොහැකි වුණා. දැන් එතකොට අර 20000ක් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ඒ ඒ ඉල්ලීම් අනුව බෙදා දීලා අවසానයි දැන් ඒ බෙදාගත්තු එහෙම නැත්නම් බාරගත්තු වගකීම් බාරගත්තු අය ඇවිදින් ඒ ඒ ප්‍රමාණයෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කරගෙන යනවා දැන් මොහුට වෙන් කරලා දෙන්නට එක භික්ෂුන් වහන්සේ නමක්වත් වෙන ඉතිරිව නැහැ දැන් මේ කාරණය දැනගත්තට පස්සේ අර දුගී දුගියා හඬා වැළපෙන්නට පටන් ගත්තා. ඇයි ඔබ මට මෙහෙම කළේ? මම ඊයේ කිව්වා නේද ඔබට මට එක භික්ෂුන් වහන්සේ නමක් අවශ්‍යයි කියලා. ඉතින් මම මමත් බිරිඳත් ඊයේ දවසේම කුලී වැඩ කරලා හරිහම්බ කරගෙන අද මේ දානේ පිළියෙල කරගෙන ඒ භික්ෂුන් වහන්සේට පූජා කරන්න පොතෙක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඇයි ඔබ මට මෙහෙම කළේ කියලා ඔහු හඬා වැළපෙන්නට පටන් ගත්තා. මේ කාරණේ අහලා දැකලා තවත් පිරිසෙන්ට එකතු වුණා. එකතු වෙලා ඒ අය දැන් අර උපාසකවරයාට චෝදනා කරන්න පටන් ගත්තා. ඔබ මොහුට ආරාධනා කරලා භික්ෂුන් වහන්සේ නමක් දෙන්නම් කියලා පොරොන්දුත් වෙලා ඒක නොසලකා හැරිය එක ඔබේ බරපතල වරදක් කියලා දැන් සියලු දෙනාම අර උපාසකවරයාට චෝදනා කරනවා. එතනද මේ උපාසකවරයා කිව්වා මගේ අතින් වරදක් තමයි උනේ. ඒකට මට සමා වෙන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔබේ මේ කාරණය පිළිබඳව මම හරියට කනගාටු වෙනවා. දැන් අපිට කරන්නට තියෙන එකම විකල්පයයි ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා රාජරාජ මහා මාත්‍යවරු පොතෙක් ඇවිදින් උන්වහන්සේට ආරාධනා කළත් දුප්පතුන් කෙරෙහි උන්වහන්සේ මහා කරුණාවෙන් අනිවාර්යෙන් අනුග්‍රහ කරනවා. ඒ නිසා ඔබ තථාගතයන් වහන්සේ ඉන්න කුටියට ගිහිල්ලා ඔබ নমස්කාර කරලා ආරාධනා කරන්න ස්වාමීනි අද දවසේ දාණයට අපේ නිවසට වැඩම කරන්න කියලා ඔබට වාසනාව තියෙනවා නම් තථාගතයන් වහන්සේ වැඩම කරાવી කියලා සිහිපත් කරලා. එතනදී දැන් රජවරු සිටුවරු ඇවිදින් බලාපොරොත්තු වෙමින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කුටියෙන් බැහැරට වඩින තෙක් පාත්‍රය ඉල්ලාගෙන තම තමන්ගේ නිවෙස් වලට වැඩමවාගෙන යන අදහසයි. දැන් මේ දුගියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියේ එලිපත්ත මත දන ගහලා নমස්කාර කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ නිවසට දාණයට වඩින්න කියලා ආරාධනා කළා. ඉතින් තථාගතයන් වහන්සේ කල් වේලා ඇතිවම උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ බලන මොහොතේම දකිනවා මේ තනත්තාද දාණය පිළියෙල කරනවා නමුත් ඔහු වෙනුවෙන් එකම භික්ෂුන් වහන්සේ නමක්වත් වෙන් කරලා නැහැ. එහෙමනම් අද දවසේ මම ඔහුගේ දාණය පිළිගන් පිළිගන්නවා කියන අදහසෙන් තමයි තථාගතයන් වහන්සේ අපේක්ෂාවෙන් වැඩ සිටියේ. එතකොට දැන් මේ දුගියා ගිහිල්ලා ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ ඔහු අතට පාත්‍රය දුන්නා. දැන් අර රජවරු සිටුවරු සියලු දෙනාටම මේ අවස්ථාව ගිලිහුණා. දැන් බුදුරජාණන් වහන්සේ විසින්ම ඔහු අතට පාත්‍රය දුන්නු නිසා දැන් Tamanට එය ලැබෙන්නේ නැහැ කියලා ඔවුන්ට විශ්වාසයි. ඊට පස්සේ රජවරු සිටවරු අර දුගිය වට කරගෙන ඉල්ලීම් කළා ඔබට තථාගතයන් වහන්සේට දන් දෙන්න තරම් ශක්තියක් නැහැ. බුදුරජාණන් වහන්සේට දන් දෙන්නට අපි සමර්ථයි. ඒ නිසා ওই පාත්‍රය අපට දෙන්න ඔබ දුප්පත් නිසා අපට පුළුවන් ඔබට මුදල් දෙන්න. එතකොට ඔබට සුවපත්ව ජීවිතේ පවත්වන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව අපට දෙන්න කියලා අර රජවරු සිටවරු ඉල්ලීම් කළා. නමුත් මේ දුගියා ඔහු අතට ගත්තු පාත්‍රය ඔහු කාටවත් දෙන්නට කැමති වුණේ නැහැ. එතෙන් තම තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැති බව දැනගෙන අනිත් අය නැවතුණා. නමුත් රජතුමා පමණක් කල්පනා කළා මොහොත කීයටවත් බුදුරජාණන් වහන්සේට යෝග්‍ය විදිහේ දානයක් සකසලා පිළියෙල කරලා දෙන්නට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ ඔහුට පුළුවන් හැටියට ඒ දාන ටික පිළිගන්නවාට පස්සේ මම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන රජමාලිගාවට ගිහිල්ලා මා වෙනුවෙන් සකසලා තියෙන රාජභෝජනය මම පතහාගතයන් වහන්සේට පූජා කරනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ පසුපසින්ම අර දුගියාගේ නිවසට ගියා. දැන් නිවසට යනකොට සක්‍ර දෙවේන්ද්‍රෝ අර මනුස්ස වෙස්යෙන් ඉන්නේ. එතකොට එතුමන් ඊ타ත්ම ප්‍රණීත විදිහට අර පලාකොළ සහ මත්ස්‍ය මාංශ ආදී ඊ타ත්ම ප්‍රණීතවත් විදිහට පිළියෙල කරලා බත් ව්‍යංජන සකසලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරවගෙන වඩා හිඳුවා ගත්තට පස්සේ රජ්ජුරුව විමසුවා කො දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරලා තියෙන දානේ එතකොට අර බඳුන් විවෘත කරනකොටම මුළු පලාතම සුවඳවත් වෙන විදිහට ඒ ආහාරයේ සුගන්ධය පැතිරලයි. පස්සේ රජුරෝ කල්පනා කළා මං කොච්චර වැරදි විදිහටද කල්පනා කළේ මොහුගේ දාණය උචිත නැහැ කියලා මම රාජභෝජනය දෙන්නට හිතුවට මේ තරම් සුවඳවත් රසවත් ආහාරයක් මීට කලින් මමවත් භුක්ති විඳලා නැහැ නේද? එය තථාගතයන් වහන්සේට යෝග්‍යම දාන වේලක් නේද කියලා ඔහු කල්පනා කළා දැන් මගේ පරමාර්ථය සාර්ථක වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මට සමා වෙන්න කියලා රජතුමත් නික්ම ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයොත් ඒ වගේම අර දුගී පුද්ගලයාත් ඔහුගේ භාර්යාවත් තිදෙනාම තථාගතයන් වහන්සේට දානය පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ දන් වළඳා නිම වුණාට පස්සේ අර බුගියා තථාගතයන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන නැවත බුදුරජාණන් වහන්සේ පසුපස විහාරයට පිටත් වෙලා ගියා. එතනදී සක්‍රදේවේන්ද්‍රෝ අදිෂ්ඨානයක් කරනවා මොහුගේ මේ පුණ්‍ය බලය මේ මොහොතේම විපාකත්වයට පැමිණෙමින් මොහු මේ දුගී බවින් මිදෙන්නට සත්‍රුවනින් මේ ඔහුගේ මේ දුප්පත් පැල්පත පිරිතිරි යන්නට සක්‍ර දෙවේන්ද්‍රය අදිෂ්ඨාන කරනවා. එතකොට ඔහු එදා දවසේ කරගත්තේ පුණ්‍ය බල මහිමයත් සක්‍ර දෙවේන්ද්‍රයන්ගේ අදිෂ්ඨාන බලයත් එක්කලා ඔහුගේ පැල්පත සම්පූර්ණයෙන් සත්‍රුවණෙන් පිරී යනවා. එතකොට බිරිඳත් දරුවොත් ගේ ඇතුලේ ඉන්නට ඉඩක් නැතුව ඔවුන් නිදුලට වෙලා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කරවලා අර දුගිය ආපහු එනකොට බිරිඳක් දරුවොත් එළියේ ඉන්නවා දැකලා මේ කුමක්ද කියලා ඇහුවාම කිව්වා මුළු නිවසම සත්‍රුවණින් පිරිපිරි ගියයි ඊට පස්සේ මේ දුගියා ඉක්මනට රජුරවන්ට දැනුම් දෙනවා ස්වාමීනි අපේ නිවස සත්‍රුවණින් පිරිපිරි ගිහින් තියෙනවා මේවා රැගෙන යන්නට කියලා ආරාධනාවක් කළා එතනදී රජුරෝ ඇහුවා ඔබට ගැල් කීයක් ඕනද ඔය සත්‍රුවන් ටික රජමැදුරට රැගෙන එන්නට පස්සේ කිව්වා ගැල් 100ක් පමණ අවශ්‍යයි ඊට පස්සේ කරත්ත 100ක් එව්වා ඒ කරත්ත 100ම පටවලා අර සියලු සත්‍රුවන් ගෙනහිල්ලා රාජමාලිගාවේ අංගණයෙහි ගොඩ ගැහුවා මහ විශාල ප්‍රමාණයක් සත්‍රුවන් එහි පැවති නිසා රජතුමා නගරවැසියන්ට කතා කරලා අහනවා මෙතරම් ධන සම්පත්තියක් තියෙන තවත් කවුද මේ නගරයේ ඉන්නේ කියලා විමසුවා. එතනදී කිසි කෙනෙක් ඒ තරම් ධන සම්පත්තියක් ඇති කෙනෙක් ඒ නගරයේ නෑ. එහෙමනම් මොහොත දිය යුතු තනතුර කුමක්ද කියලා විමසුවාම මහජනතාවම යෝජනා කළා. එහෙමනම් ඔහුට අග්‍ර සිටු තනතුර දීම සුදුසුයි. එතනදී මේ දුගියාට රජු විසින් ඒ නගරයේ අග්‍ර සිටු තනතුර ප්‍රදානය කළා. ප්‍රදානය කරලා අර සමස්ත ධනස්කන්ධයත් ඔහුට පවරා දීලා පෙර සිටුවරයෙකුගේ મંદિરයක් තිබුණු භූමියක් වෙන්නලා කිව්වා මෙන්න මෙතනින් ඔබේ මාලිගාව ඔබේ મંદિરය තනා ගන්නට කියලා. පස්සේ රජුගේ අවසරයේ පරිදි මේ භූමිය සුද්ධ කරලා බිම හාරනකොට එකට එකක් හේතු වෙන හැටියට වලල්ලා තිබුණු මහා නිදන් හතක් ඔහුට හමු වෙනවා. නැවතත් ඔහු රජුරවන්ට ඒ පිළිබඳව දැනුවත් කරනවා රජුරෝ කියනවා ඔබේ කුසල බලයෙන් ලැබුණු දේ ඔබම පරිහරණය කරන්න කියලා ඒ සියල්ලක්මත් ඔහුට දුන්නා ඔහු එහි මන්දිරයක් තනාගෙන අර ධන සම්පත් වලින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දින හතක් මුළුල්ලේම දන්පැන් පූජා කරලා එයින් පසුවත් බොහෝ කුසල් දහම් සිද්ධ කරලා ඒ කුසල විපාක වශයෙන් ආයු අවසානයේදී ඔහු දෙව්ලොව උත්පත්තිය ලැබුවා. ඉතින් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ඔහු දිව්‍ය ලෝකයේහි දිව්‍ය සම්පත් විඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේහි නැවත මනුලොවට පැමිණෙනවා. සරියුත් මහරහතන් වහන්සේගේ බොහොම කුළුපග ධනවත් කුලයක ඔහු ඒ මව් කුස පිළිසිඳ ගන්නවා. ඉතින් මේ පිළිසිඳගත් තැන් පටන්ම ඒ නිවසේ සාමාන්‍යයෙන් වැඩ කරන පුද්ගලයින්ට පවා වෙනදා කටයුතු කරනවට වඩා බොහොම ඥාන සම්පන්නව කටයුතු කිරීමේ හැකියාවක් ඒ අය තුළ ප්‍රකට වුණා. ඒ නිසා මේ දරුවා බිහි වුණාට පස්සේ පණ්ඩිත කුමාරයෝය කියලා ඒ දරුවා නම් කළා. ඉතින් සරියොත් මහරහතන් වහන්සේ විතර මේ නිවසට වැඩම කරනෝ මේ දරුවා ලැබෙන්න ඉන්නකොටත් අර මෑණියන්ට දොළ දුක හැටියට මතුවෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කරලා ඉන් ඉතුරු වෙන ආහාර ටිකක් තමනුත් අනුභව කරන්නට ඕන කියලා තමයි දොළ දුක හැටියටත් මතුවෙන්නේ. ඉතින් ඒ විදිහට දන් පූජා කරලා පින්කම් කරලා මේ දරුවා බිහි වුණාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට ඉන් පසුවත් නැවත නැවත විවිධ අවස්ථාවලදී ඒ දරුවාවත් සහභාගී කරවගෙන දානය පූජා කළා. මේ දරුවා ඉපදුණු දවසේම මේ මෑණියන් අදිෂ්ඨානයක් කරගන්නවා මේ දරුවා යම් යමක් ඉල්ලා සිටිනවද යම් බලාපොරොත්තුවක් ඇති කරගන්නවද මම කොයිම අවස්ථාවකවත් ඒ දරුවාගේ අපේක්ෂාවට බාධා කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. පස්සේ වයස අවුරුදු 7 පමණ වෙනකොට මේ දරුවාට හොඳට දැනුම් තේරුම් ඇති වයස සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා නිතර මේ නිවසට වැඩම කරනවා ඒ නිසා මේ දරුවා ඉල්ලීමක් කළා මෑණියන්ගෙන් මෑණියනි මමත් කැමති තෙරුන් වහන්සේ ළඟ පැවිදි වෙන්නට ඉතින් එතනදී අම්මා කියනවා පුතා අදහස් කරන දෙයට බාධා නොකොට ඉඩ දෙනවයි කියන අදිෂ්ඨානයක් මම ඇති කරගෙන තියෙන නිසා පුතා කැමති නම් පැවිදි වෙන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ නිවසට වැඩම කළාම ස්වාමීනි මේ දරුවා පැවිදි වෙන්නට බලාපොරොත්තු වෙනවා ඒ නිසා කැඳවාගෙන ගොස් පැවිදි කරන්න කියලා සියලුම අර ඥාති හිත මිත්‍රාදීන්ට දැනුම් දීලා ගිහියෙක් හැටියට ඒ දරුවාට කරන්නට පුළුවන් සියලු ගරු බුහුමන් දක්වලා ඒ දරුවා විහාරස්ථානයේ පිටත් කළා ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මේ කුඩා දරුවට වයස අවුරුදු 7යි ඒ දරුවට නැවත නැවත කියා දුන්න මහානකමේ තියෙන බරපතලකම. නමුත් ඔහු ඒ සියල්ලම අහලා තේරුම් අරගෙන ස්වාමීනි ඔබ වහන්සේ මට අවවාද කරන හැටියට මම මේ පැවිදි ජීවිතේ ගත කරන්නම් කියලා එකඟ වුණා. ඊට පස්සේ සරියුත් හාමුදුරුව ඔහුව පැවිදි කළා. පැවිදි කරලා පඬිත සාමණේරයන් කියන නමින් තමයි ඔහුව හැඳින්වුවේ. දැන් අර මව්පියන් සහ සියලුම ඥාතීන් විහාරස්ථානයේම රැඳී සිටමින් හත් දවසක් මුළුල්ලේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන්පැන් පූජා කරලා හත්වෙනි දවසේ ඒ අය පිටත්ව යනවා. දැන් අටවෙනි දවසේ අර පොඩි හාමුදුරුවෝ එහෙම නැත්නම් පඬිත් සාමණේරයන් වහන්සේ සමග සරියුත් හාමුදුරුවෝ පිඬු සිඟා යන්නට පිටත් වුණා. සරියුත් මහරහතන් වහන්සේ පිඬපාතේ වඩින්නට කලින් ආවාසයේ වතුර නැතිනම් වතුර ගෙනත් තියලා අතුපතු ගාලා නැතිනම් අතුපතු ගාලා ඒ සියල්ලක්ම නිම කරලා මනවින් සෙනසුන් තැන්පත් කරලා තියලයි වැඩම කරන්නේ. ඒ නිසා අනිත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනා පිටත් වුණාට පස්සේ අර සියලු කටයුතු නිම කරලා සරියුත් හාමුදුරුව පඬිත් සාමණේරයොත් එක්කලා එකතු කරගෙන පිණුසිඟා වැඩම කළා. එහෙම යනකොට අතරමඟදී දකිනවා ඇල මාර්ග සකසලා කුඹුරු වලට වතුර රැගෙන යන ආකාරය. එහෙම දැකලා මේ පඬිතු සාමණේරෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි මේ කුමක්ද කියලා විමසනවා. එතනදී සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා මේ කුඹුරු ගොවිතැන් කරන අය තම තමන් කැමති තැන්වලට වතුර ගෙනියන්නට මේ ඇල මාර්ග සකස් කරලා ඒවා ඔස්සේ තමන්ට අවශ්‍ය තැනට වතුර රැගෙන යනවා. කුඹුරු ගොවිතැන් කරන අය සහ තවත් ජලයෙන් ප්‍රයෝජනයක් තියෙන අය මේ විදිහට තමයි දියගෙන යන්නේ Taman කැමති තැනකට. එතෙන්දි පඬිත සාමණේරයන් අහනවා මේ ජලයට සිතක් තියනවාද? නැහැ ජලයට සිතක් නැහැ. ජලය අචිත්තකයි කියලා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා. එතනදී මේ පඬිත් සාමණේරෝ තනියෙන් කල්පනා කරනවා සිතක් නැති වතුර මිනිස්සු Taman කැමති තැන්වලට අරගෙන යනවා. ඉතින් එහෙමනම් සිතක් ඇති අපට ඒ සිත කැමති විදිහට හසුරවන්න බැරි ඇයිද කියලා මේ කාරණය දැඩිව සිතට කාවැදුනා. ඊට පස්සේ තව ටිකක් දුර මහමඟ වඩිනකොට ඊතල හදන හීවඩුවන් ඒ ඊතල හදන ආකාරය දකිනවා. ඒ අය අර ලී වල ඇද අරින්නට ඒව රත් කරලා නැවත ඍජු කරලා ඊට පස්සේ එක ඇහැක් වහලා තනියෙන් බලලා ඒවා මනමින් ඍජු කරන ආකාරය දැකලා මේ කුමක්ද කියලා විමසුවා. එතනදී සරියත් හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා මේ ඊතල හදන අය අර ලී වල ඇද ඇරලා ඍජු කරලා ඒ ඊතල සකසනවායි කියලා කිව්වා. එතනදී පඬිත සාමණේරය අහනවා මේ ඊතල වලට සිතක් තියනවාද? නැහැ ඊතල වලට සිතක් නැහැ. ඒවා අචිත්තකයි. එතෙන්දී පඬිත සාමණේරෝ කල්පනා කරනවා සිතක් නැති මේ ලී කෑලි අවශ්‍ය විදිහට නමලා ඍජු කරලා ඒවයින් ඍජු ඊතල හදනවා නම් සිතක් ඇති අපට ඇයිද සිත අවශ්‍ය විදිහට සකසන්නට බැරි මේ කාරණයක් දැඩිව සිතට ගත්තා ඊට පස්සේ තව ටිකක් ඉදිරියට යනකොට අර කරත්තවල රෝධ හදන අය ලී අරගෙන ඒව රත් කරලා ගාලා රැහැලා එක එක විදිහට සකසලා අර කරත්ත රෝද හදන ආකාරය දැක්කා. දැකලා මේ කුමක්ද කියලා ඇහුවා. ඇහුවට පස්සේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්න මේ තමයි කරත්ත වලට රෝද හදනවා. මේ කෙලින් තියෙන ලී Tamanට අවශ්‍ය විදිහට නමලා කපලා ඒ රෝද සකසන ආකාරය කියලා පැහැදිලි කරලා දුන්නා. එතනදිත් පඬිත සාමණේරයෝ අහනවා මේ මේ ලී වලට හිතක් තියනවාද? ඒවට හිතක් නැහැ. ඒවා චිත්තකයි. එතනදිත් පඬිත සාමණේරෝ කල්පනා කරනවා එමනම් සිතක් නැති ලී මේ විදිහට නවලා රවුම් කරලා ඒවයින් අවශ්‍ය විදිහට රෝධ හදනවා නම් සිතක් ඇති අපට ඇයිද සිත අපට අවශ්‍ය විදිහට හසුරවන්න බැරි මේ විදිහට මේ කාරණේ පිටට දැඩිව ගත්තා අරගෙන පඬිත සාමණේරෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේට තනිව පින්නපාතේ වඩින්න පුළුවන් නම් මම නවතින්නම් මට ටිකක් භාවනා කරන්නට ඕන කියලා කිව්වා එතනදි සරියුත් හාමුදුරුවෝ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ආපහු යන්න කුටියට. කුටියට ගිහිල්ලා කුටියට වෙලා භාවනා කරන්න මම ඔබටත් සමග පින්නපාතේ රැගෙන එන්නම් කියලා කිව්වා. කිව්වට පස්සේ මේ පොඩි හාමුදුරුවෝ කියනවා, පඬිත සාමණේරෝ කියනවා, ස්වාමීනි ලෝල් මාංශත් එක්කලා එහෙමනම් මට පින්නපාත දාණය අරගෙන එන්න කියලා. එතකොට සරියුත් හාමුදුරුවෝ අහනවා පිනුසිඟා වඩින්දි කොහොමද ලෝල් මාංශ ලැබෙනවද නැද්ද කියලා තීරණය කරන්න. එතනදී මේ පඬිතු සාමණේරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පුණ්‍ය ශක්තියෙන් ලැබෙන්නේ නැත්නම් මගේ පුණ්‍ය ශක්තියෙන් හරි ලැබේවි. ඒ නිසා ඔබ වහන්සේ අරගෙන වඩින්න කියලා හරියට අර තාත්තා කෙනෙක් පිටත්ව යනකොට දරුවන් යම් යම් දේවල් ඉල්ලා සිටිනා වගේ සිහිපත් කරනවා වගේ දැන් සරියුත් හාමුදුරන්ට මේ පොඩි හාමුදුරුවෝ එහෙම යෝජනාවක් කළා. සරියුත් මහරහතන් වහන්සේ තමන් වඩාත්ම කුළුපග නිවසකට පිඬුසිඟා වැඩියා. ඉතින් වඩිනකොට හරියටම එදා ඒ නිවසේ ලෝල් මාංශ ව්‍යංජනයක් සකසලා ඒ අයත් බලාපොරොත්තුෙන් ඉන්නවා කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියොත් හොඳයි කියලා. ඉතින් සරියුත් හාමුදුරුවෝ වැඩම කළාම බොහොම සතුටටපත් වෙලා දාණය පිළිගන්නවා. සරියුත් හාමුදුරුවෝ ඒ දානයත් අරගෙන ආපසු වඩින්නට සූදානම් වෙනකොට අර නිවසේ අය කිව්වා ස්වාමීනි අපේ ආපහු ඔබ වහන්සේට අරගෙන යන්නටත් දානේ පිළිගන්නවා නම් ඔබ වහන්සේ මෙහි වැඩ ඉඳිමින් පහසුවෙන් දානේ වළඳන්න. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ දානේ වැළඳුවා. දානේ වළඳලා නිම වුණාට පස්සේ පාත්‍රා සෝදලා නැවතත් අර ලූල් මාංශත් සමග රාත්‍රයට දානේ බෙදලා සරියුත් හාමුදුරුවන්ට පිළිගන්නවා. ඉතින් සරියුත් හාමුදුරුවෝ දැන් අර දානේ ටිකත් අරගෙන දැන් ටිකක් දහවල් වෙන්නට ආසන්න නිසා ඉක්මනින් ඉක්මනින් ආපහු වඩිනවා. දැන් පඬිත සාමණේරයන් දැන් කුසගින්නේ ඇත්තේ උන්වහන්සේට දහවල් ඉරහැරෙන්නට කලින් මේ දානේ ටික ගෙනihin දෙන්නට ඕනේ කියන අදහසින් සරියුත් හාමුදුරුවෝ ඉක්මනින් දානේ ටිකත් අරගෙන වඩිනවා. දැන් මේ අවස්ථාව වෙනකොට මේ සරියුත් හාමුදුරුව පිණුසිඟා වැඩියට පස්සේ අර පඬිත් සාමණේරයන් කුටියට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ සක්‍රදේවේන්ද්‍රෝ මේ කාරණේ දැකලා සක්‍රදේවේන්ද්‍රෝ කල්පනා කරනවා අද දවසේ මේ පඬිත් සාමණේරයන්ට යම්කිසි මාර්ගඵලයකට පැමිණෙන්නට අවකාශයක් තියේද එතත් දකින්න සැබවින්ම අවකාශයක් තියෙනවා එහෙමනම් මමත් උන්වහන්සේට ගිහින් උදව් කරන්නට ඕන කියලා සතරවරම් දෙවිවරුන්ටත් ආරාධනා කළා. ඔබත් ගිහිල්ලා සතර කොන රැකවල් යොදමින් උන්වහන්සේට බාධාවක් නොවේ භාවනා කරන්නට අවශ්‍ය පහසුකම් හදා කියලා සක්‍ර දෙවේන්ද්‍රයෝ දොර ළඟට ගිහිල්ලා ඒ දොර ළඟට වෙලා අවශ්‍ය ආරක්ෂාව රැකවරණය සැලැස්සුවා කිසිම ශබ්ද බද්ධයක් ඇති නොවන හැටියට චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගන්න පහසු විදිහට සක් දෙවිඳුන් ඇතුළු දෙවි දේවතාවුන් අවශ්‍ය පසුබිම සකස් කළා. ඉතින් ඒ විදිහේ පසුබිමක් තුළ සසරේ පුරුදු පුහුණු කරලා තියෙන නිසා ඒ පුහුණු කරන ලද සිත අර මේ මොහොතේ අද පිණුසිඟා වඩින්දි ගත්තු උපමා උදාහරණත් එක්ක සංසන්දනය කරමින් අර ජලය ගෙන යන්නට කැමති අය Taman කැමති තැනකට ජලය ගෙන යනවා. ජීවඩෝ Tamanට කැමති විදිහට අර ඊතල ඍජු කරලා හදනවා. ඒ වගේම අර කරත්තවල නිම්වලලු හදන අය Taman කැමති කැමති විදිහට ඒවා රවුම් කරලා හදනවා. ඉතින් එහෙමනම් ඇයි අපේ සිත අපට අවශ්‍ය විදිහට සකසන්න බැරි කියලා ඒ තුලින්ම Tamanගේ සිත අවශ්‍ය විදිහට සකසන්නට පඬිත සාමණේරයන්ගේ අවධානය යොමු වෙනවා. ඒ සසරේ වඩන ලද පාරමිතා බලය ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම ඒ සියල්ලක් අවදි කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මූලික මාර්ගඵල තුන සාක්ෂාත් කරගන්නට සමත් වුණා. දැන් සරියුත් මහරහතන් වහන්සේ පින්ඩපාත දානයත් රැගෙන පොඩි හාමුදුරුව වෙත පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ කාරණය දිවසින් දුටුවා. දැකලා තථාගතයන් වහන්සේ ආවර්ජනා කරලා බලනවා අරහත්ත්වයට පැමිණෙන්නට මේ පඬිත් සාමණේරයන්ට අවකාශ තියනවාද? එහෙම බලනකොට උන්වහන්සේ දකිනවා සැබවින්ම පඬිත් සාමණේරයන් වහන්සේට අරහත්ත්වයටපත් වෙන්නට වාග්ය තියෙනවා. නමුත් සරියුත් හාමුදුරුවෝ දැන් මෙතනට පැමිණිලා දොරට තට්ටු කරලා උන්වහන්සේට දානේ වළඳන්න සංඥා කළොත් උන්වහන්සේට අරහත්ත්වයට පැමිණෙන්නට යම් බාධාවක් එන්නට පුළුවන්. එනිසා ඒක වැළැක්විය යුතුයි කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේත් වැඩම කළා අර කුටිය සමීපයට. කුටිය සමීපයට වැඩම කරලා එහි අසුන්ගෙන වැඩ ඉන්නවා. දැන් සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත දාණය රැගෙන එතනට පැමිණියා. දැන් බුදුරජාණන් වහන්සේට ඕන කරන්නේ පඬිත සාමණේරයන් අරහත්ත්වයටපත් වෙනකන් උන්වහන්සේට බාධාවක් ඇති නොවි සරියුත් හාමුදුරුව පිටත රඳව ගන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා ධර්මානුකූලව. ඉතින් සරියුත් හාමුදුරුව ඒවට පිළිතුරු දුන්නා. මේ ධර්ම සාකච්ඡාව කෙරෙන අතරතුරේ පඬිත සාමණේරයින්ට කාලය ප්‍රමාණවත් වුණා අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට. ඊට පස්සේ ඒ බව තථාගතයන් වහන්සේ නුවණින් දුටුවා. එතනදී ධර්ම සාකච්ඡාව නිම කරලා එහෙමනම් පඬිත සාමණේරයන්ට දාන ටික ලැබෙන්න සලස්වන්න කියලා සිහිපත් කළා. සරියුත් හාමුදුරුව අරගෙන ආපු දාණය පඬිත සාමණේරයන්ට දුන්නා. දැන් දහවල් වෙලා දාණය වළඳන්න කියලා. මේ අවස්ථාවේදී විශේෂ කාරණයක් සඳහන් වෙනවා. සක්‍රදේවේන්ද්‍රයන්ගේ අදිෂ්ඨාන බලයත් එක්කලා සූර්යයා తాවකාලිකව එක තැන ටික වෙලාවක් නැවතී සිටිනෝ අර සාමණේරයන් වහන්සේට ඉරහැරෙන්නට ප්‍රථම අර දාන ටික වළඳන. එතකොට වළඳලා නිම වෙනකොටම නැවත යථා ස්ථානයට පැමිණෙනවා සූර්යයා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මේක දැකලා චෝදනා කරන්නට පටන් ගත්තා. මේ සාමණේරයන් දානේ වැළඳුවේ ඉර අවරට ගියාට පස්සේ නේද මේ කතාව පිළිබඳව කතා බහ කරනකොට තථාගතයන් වහන්සේ එතනට පැමිණලා කුමක් පිළිබඳවද කතා කරන්න කියලා විමසුවාම අර භික්ෂුන් වහන්සේලා මේ කාරණය සිහිපත් කළා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, පණ්ඩිත සාමණේරයන් ඉරාවරට ගියාට පස්සේ දන් වැළඳුවා නෙමෙයි, ඔහුගේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සබාධම පවා ඔහුට ඒ අරහත්ත්වයට පැමිණෙන්නට ඒ සහාය වුණු ආකාරයයි දන් වළඳන්නට සහාය වූ ආකාරයයි ඉතින් සතරවරම් දෙවි රජවරු ඒ වගේම සක්‍ර දේවේන්ද්‍ර පවයි අවස්ථාවට පැමිණලා පඬිත සාමණේරයන්ට උපකාර කළා එපමණක් නෙමේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු මට පවා එතනට යන්නට සිද්ධ වුණා ඔහුට අරහත්ත්වයට පැමිණෙන්නට උපකාර කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී තමයි මේ ගාථාව දේශනා කරන්නේ උදකංහි නයන්ති මෙත්තිකා උසුකාරා නමයන්ති තේජන දාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා අර ජලය ගෙන යන්නට කැමති අය විසිසේ ඒවට ඇල මාර්ග හදලා කානු හදලා පීලි හදලා නොඑක් විදිහට සිතක් නැති ජලය Tamanට අවශ්‍ය තැනට ගෙන යනවා හසුරවනවා ඒ වගේම ඊතල හදන අය ඇද වෙලා තියෙන ලී දඬු ඍජු කරලා කෙලින් කරලා හරියට Tamanට අවශ්‍ය ඉලක්කයට විදින්න පුළුවන් වෙන්න ඊතල හදනවා. ඒ වගේම ලී දඬු රැහැලා කපලා රත් කරලා අවශ්‍ය විදිහට ඒවා හැඩ ගන්නවලා ඒ ලී වලින් වැඩ කරන වඩුව විවිධාකාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අන්න ඒ වගේ ඥානවන්ත පඬිතයෝ තමන්ගේ සිත මනවින් দমনය කරලා තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළා. ඉතින් එතකොට මෙහිදී දැක්වෙන්නේ අත්තානම් දමයන්ති පණ්ඩිතා ඥානවන්තයෝ තමන්ව দমনය කරනවා. තමන්ව দমনය කරනවා කියලා කියන්නේ සිත দমনය කරනවා. මොකද්ද සිත দমনය කරනවා කියලා කියන්නේ? দমনය කියලා කියන්නේ නොහික්මුණු ගති දුරු කරලා ඉක්මවනවා. එහෙම නැත්නම් දුර්ගුණ දුරු කරලා යහගුණ මතු කරලා සිත ප්‍රකෘතිමත් කරනවා ප්‍රභාමත් කරනවා. ඒක තමයි සිත පිළිබඳව කරන দমনය කිරීම. එතකොට මේ සිත ඒ විදිහට দমনය කරන්නට අවශ්‍ය වෙන්නේ දීර්ඝ කාලයක් සසරෙහි අපේ සිත් සතන් වලට ඇබ්බැහි වෙච්ච 1500ක් පමණ කෙලස් ධර්ම. කෙලස් කියලා කියන්නේ සිතේ දුර්වලකම්. ක්ලේශ කියලා කියන්නේ සිත කෙලසන. සිත විපරීත කරන, විකෘති කරන, සිතේ ප්‍රകൃතිය නැති කරන, දුබල කරන යම් යම් ගුණාංග. එතකොට ඒ බඳු කෙලස් ධර්ම වලින් නිරන්තරයෙන් ප්‍රතඥන සිත කෙලසීමටපත් වෙනවා. එතකොට මේ ප්‍රතඥයා බුදවරු හමු වෙලා ආර්යයන් හමු වෙලා ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කළාම ඒ ඇයට වැටහෙනවා මේ කෙලෙස් ධර්ම දුරු කළ යුතුයි මේ දුබලකම් වලින් නැගී සිටිය යුතුයි කියලා ඒ ඇයට වැටහෙනවා වැටහුණාට සිත ඒ දුර්වලකම් වලින් නගා හිටවන්නට පහසු නැහැ ඒ මොකද Tamanට ඕන විදිහට සිත හසුරවන්නට පුළුවන් කමක් නැහැ ඒ සිත ක්‍රියාත් සිත පමණක් නෙමෙයි අවශේෂමේ සියලුම සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්‍යයන් අනුව එතකොට අපි කැමති වුණාට අපේ කැමැත්තට අනුව නෙමෙයි සිත ක්‍රියාත්මක වෙන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඒතර දීර්ඝ කාලයක් සසර ගමනේ අර කෙලෙස් ධර්මවලට නම් අපේ සිත ඇබ්බැහි කරලා තියෙන්නේ පුරුදු කරලා තියෙන්නේ හුරු කරලා තියෙන්නේ ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා විනා අපට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර ජලය අපට ඕන පැත්තට යන්නේ නැහනේ. ජලය ගලන්නේ පහළට. ඒක අපට ඕන පැත්තට යන්න නම් කාණු හදලා පීලි හදලා ඒ අවශ්‍ය තැනට ඒක සකස් කරගන්නට ඕන. ඊළඟට ලී දඬු හැම එකක්ම අපට අවශ්‍ය ඉලක්කයට විදින්න පුළුවන් විදිහට හරි කෙලින් පිහිටලා නැහැ. ඒවා එක් එක් විදිහට ඇද වෙලා තියෙන. හැබැයි ඒවා ඕන නම් සකසන්න පුළුවන්. අර ඇද ඇරලා. ඒ වගේම කෙලින් තියෙන ලී ඕන නම් ඇද කරලා රවුම් කරලා හදන්න පුළුවන්. ඒවා ප්‍රകൃතියෙන් එහෙම නැහැ. අන්න ඒ වගේ තමයි අපේ සිතත් අපේ සිත ප්‍රകൃතියෙන්ම দমনය වුණු සිතක් නෙමෙයි ප්‍රතජන සිත කියලා කියන්නේ. පිරිසිදු ස්වභාවයේ උත්පත්තියේදී පැවතුනාට මිනිස්සේ කැටියට නැවත නැවත කෙලෙස් ධර්මයන්ගෙන් කෙලසීමටපත් වෙනවා. එතකොට උපතේදී උපන්නේ කුසල් සිතකින් නිසා උත්පත්ති සිත ප්‍රභාස්වර වුණාට එහිත් අනුසය ක්ලේශයන් සැඟවී පවතිනවා. අපේ මනසේ කෙලෙස් ධර්ම පවතින අවස්ථා තුනක් තියෙනවා. අනුසය පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියලා. අනුසය කියලා කියන්නේ කෙලස් ධර්ම තියනවද නැද්ද කියලාවත් හොයන්න බෑ. මතු පිටින් කුසල්සිත ක්‍රියාත්මක වෙනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශයන් තවම අප්‍රහීන තත්ත්වෙන් මනසේ නිදිගෙන පවතිනවා. මේ අවස්ථාවේ කෙලස් තියද කියලා කොහොමවත් අපිට තීරණය කරන්නටවත් බෑ. ඒ තරම් සූක්ෂමයි. උදාහරණයක් හැටියට දක්වන්නේ අලු යට පවතින ගිනි පුපුරු වගේ. නමුත් ඒ අලු මත එතකොට ගින්දරක් පෙනෙන්නේ නැහැ. නමුත් පුළුන් ටිකක් කඩදාසි කැබැල්ලක් ඒ අලු මතට දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට පොඩ පොඩ දුම් ගහලා ඊට පස්සේ එකවරම ගිනිදල් මතු පිටට මතු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ මනසේ සැඟවි පවතින ඒ අනුශය ක්ලේශයන්ට ප්‍රත්‍ය වෙන යම් යම් காரணා. බාහිරින් ඇසට, කනට, නාසයට, දිවට, කයට සිතට ලැබුණොත් ඒවා ප්‍රත්‍ය කොටගෙන අර සැඟවි යටපත් වී තියෙන අනුසය ක්ලේශයන් අනුක්‍රමයෙන් ටිකෙන් ටික මතුවෙන්නට පටන් ගන්නවා අර අලු යට තියෙන ගින්න මතු පිට තියෙන පුළුම් රොද සමග බද්ධ වෙලා අනුක්‍රමයෙන් දුම් මතුවෙන්න වගේ අර ක්ලේශයන් අනුක්‍රමයෙන් අවදි වෙන්නට පුළුවන් අන්නේ අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාවයි කියලා කියන්නේ ඊට පස්සේ අර දුම් ගහලා දුම් ගහලා ටිකකින් එක පාරටම ඇවිලෙනවා. ඒ වගේ තමයි අපේ සිතේ ඒ ක්ලේශයන් මතුවලා උත්සන්න වුණාට පස්සේ අපි කායිකව වාචසිකව ඒ ක්ලේශයට වසඟ වෙලා ඒ ක්ලේශය විසින් අපිව හසුරුවන තැනටපත් වෙනවා. ඒක තමයි ව්‍යතික්‍රමන අවස්ථාවයි කියලා කියන්නේ. එතකොට සිත দমনය කරනවා කියලා කියන්නේ මේ වැතික්‍රමන අවස්ථාව පාලනය කරන්න. ඒ කියන්නේ ක්ලේශයට අපි වසඟ වෙලා, ඒ දුර්වලකමට වහල් වෙලා, සිත කය වචනේ කියන ద్వාරත්‍රයම කෙලස් ධර්ම අනුව හැසිරෙන ගතිය තමයි ඊටාම දුර්වලම తত্ত্বය. ඒක පාලනය කිරීම තමයි අපි සීලයයි කියලා හඳුන්වන්නේ. සංවරයයි කියලා හඳුන්වන්නේ. ඒතර සංවරයයි කියලා කියන්නේ මොකක්වත් නොකර ඉන්න එක විතරක් නෙමෙයි. නොකල යුතු දේ නොකර සිටින්නට ඕන කල යුතු දේ කරන්නට ඕන. ඒක තමයි দমনය කරනවා කියලා කියන්නේ. දැන් හීලා නැති සතෙක්ව හීලා කරනවා দমনය කරනවා කියලා කියන්නේ ඒ සතා නිෂ්ක්‍රීය කිරීම නෙමෙයි. නොකල යුතු දේ නොකර කල යුතු දේ කරන්නට ඒ සතා සතු ජවය හැකියාව පුරුදු පුහුණු කරනවා. එතකොටයි හීලා කළා කියන්නේ. එතකොටයි ඒ සතා দমনය කළා කියන්නේ. එහෙම නැත්නම් නිෂ්ක්‍රීය කිරීම නෙමෙයි. ඒ වගේ අපේ මනසේ තියෙන ශක්තිය නිෂ්ක්‍රීය කරනවා නෙමේ ඒක අයථා දේහි යෙදෙන්නේ නැතිව යහපත් දේහි අවශ්‍ය දේහි යොදවන්නට පුළුවන් මට්ටමට පුරුදු පුහුණු කිරීමයි. එතකොට එහෙම පුරුදු කරන්නට නම් මූලික වශයෙන් අර ව්‍යතික්‍රමන අවස්ථාව පාලනය කරගන්න ඕනේ. ඒ කියන්නේ සිත කය වචනය කියන ద్వාරත්‍රයම අර ක්ලේශයන්ට වසඟ වෙලා ක්‍රියාත්මක වෙන ගතිය පාලනය කරන්න. ඒ මූලික වශයෙන් ඒ කය වචනය පිළිබඳව සංවරය ඇති කර ගැනීම තමයි සීලය කියලා අදහස් කරන්නේ. එතකොට එහිදී යම් ප්‍රමාණයකට අපි මතු පිටින් සංවර වෙනවා. හැබැයි මනස සංවර නැහැ. මනසේ අර පරිඋත්ථාන කියන ක්ලේශ ධර්මයන් නැවත නැවත මතු වෙනවා. අපි සීලය නිසා වැරදි නොකර, පව්කම් නොකර හොඳ දේවල් කරන්නට පෙළඹුණාට අපේ මනසේ නැවත නැවත අර අනුසය වශයෙන් පවතින ක්ලේශයන් උත්සන්න වෙමින් පරිඋත්ථාන තත්වයට පැමිණෙනවා. එතකොට මේ දෙවැනි අවස්ථාව පාලනය කරන්නට පුළුවන් වෙන්නේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව, හිරි, ඔත්තප්ප මෙබඳු බල ධර්ම පාවිච්චි කරලා තමයි අපට ඒ తত্ত্বය පාලනය කරන්නට පුළුවන් වෙන්නේ, দমনය කරන්නට පුළුවන් වෙන්නේ. මොනවද බලධර්ම කියලා කියන්නේ? අපේ මනසේ ක්‍රියාත්මක වෙන දුර්වල මනෝභාවයන් මැඩපවත්වන්නට, යටපත් කරන්නට, බැහැර කරන්නට උපකාර වෙන ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල බලයන්. එතකොට එබඳු බල හතක් දැක්වෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, හිරි, ඔත්තප්ප වශයෙන්. එතකොට මේ සද්ධා බලය අපේ මනසේ මතු කරගත්තොත් දෙබඳු සිතක අකුසල් මතුවෙන්නට කෙලස් මතුවෙන්නට ඉඩක් නැහැ. සද්ධාවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව ඇතිවෙන සහේතුක විශ්වාසය. ධර්මයේ පිළිබඳව, සංඝරත්නයේ පිළිබඳව ඇතිවෙන සහේතුක විශ්වාසය. නිර්වාණ ගාමිනී මාර්ගයේ පිළිබඳව ඇතිවෙන සහේතුක විශ්වාසය. එතකොට ಗುಣ දැනගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ ප්‍රසාදය මනසේ පවතින තාක්කල් කෙලස් ධර්ම වලට මනසේ නැගී සිටින්න ඉඩක් නැහැ. හැබැයි සද්ධාව යටපත් වුණොත් අර ක්ලේශයන් මතුවෙන්නට පුළුවන්. ඊළඟට වීරය වීරය කියලා කියන්නේ අකුසල් දුරු කරමින් කුසල් මතු කරන්නට ඇති මානසික හැකියාව. මානසික බලය. එතකොට ඒ වීරය යටපත් වුනොත් උදාසීන බව කුසීත බව මතුනොත් එතනින් තමයි සියලු දුර්ගුණ අකුසල ධර්ම මතුවෙන්නේ. වීරය තියෙන තාක්කල් අපේ මනසේ කෙලෙස් ධර්ම උත්සන්න වෙන්නට මතුවෙන්නට ඉඩක් නැහැ. ඊළඟට සතිය. සතිය කියලා කියන්නේ අපේ සිත අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා අවධානයෙන් සිටීම. අපේ සිත අරමුණු වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා නිරන්තර අවධානයෙන් සිටීම තමයි සිහියෙන් කෙරෙන ප්‍රධාන කාර්යය. එතකොට එහෙම අවධානයෙන් ඉන්නකොට අපේ සිතේ යම් යම් අකුසල ධර්ම, පාප ධර්ම, ක්ලේශ ධර්ම මතුවෙනවා නම් ඒක වහාම දැනෙනවා. ඒ දැනුණු සැනින් ඒ දුරු කරගන්නට පුළුවන්. ඉතින් සිහිය පවතින තාක්කල් සිහිය කියලා කියන්නේ කුසල චෛතසිකයක්. ඒ පවතින තාක්කල් අකුසලයකට ඒ සිතේ මතුවෙන්නට ඉඩක් නැහැ. හැබැයි සිහිය තොර වුණු ගමන් එහි අකුසල් මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් සිහිය කියන්නේ එක්තරා බලයක් ඒන් අර දුර්ගුණ යටපත් කරලා කෙලස් ධර්ම දුරු කරලා සිත දමනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට සමාධි සමාධි කියලා කියන්නේ කුසල් අරමුණෙහි සිත එකඟ කිරීම. එතකොට වෙනත් වෙනත් අරමුණු වලට අකුසල් අරමුණු වලට නොයා කුසල ආරම්මණයෙහිම අවශ්‍ය තරම් කාලයක් අපට සිත පිහිටුවා ගන්න පුළුවන් නම් ඒක තමයි කුසල සමාධියයි කියලා කියන්නේ. කුසල සමාධිය පවතින තාක්කල් අකුසලයට මතුවෙන්න ඉඩක් නැහැ. කුසල සමාධිය ගිලිහුණු තැන අපේ මනසේ අකුසලයේ මතුවෙන්නට පසුබිමක් හැදෙනවා. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ කුසලය අකුසලයේ හේතුව ඵලය කලයුත්ත නොකලයුත්ත නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් හැකියාව මූලික වශයෙන්. ඒක තමයි හේතුඵල ප්‍රඥාව. එහෙම නැත්නම් කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා හඳුන්වනවා. තව ගැඹුරට ත්‍රිලක්ෂණය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, ඒ ගැඹුරු දහම් කරුණු පිළිබඳව විනිවිද යන ප්‍රඥාව අපිට දියුණු කරගන්නට ඕන මූලික වශයෙන් අර කුසල අකුසල පිළිබඳව, හේතුව ඵලය පිළිබඳව අපේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය નિවරදිව දකින්නට ප්‍රඥාව අවදි කරගත්තොත් ඒ ප්‍රඥාව පවතින තාක්කල් දුර්ගුණ අකුසල් යටපත් වෙනවා යහගුණ මතු කරගන්නට අවකාශ ලැබෙනවා ඊළඟට හිරියොත්ප්ප කියලා කියන්නේ පව්කම් වලට ලැජ්ජ වෙන බිය වෙන ගතිය. මෙතන බිය කියලා කිව්වට බියපත් වීම නෙමෙයි ඒ පාප ධර්මයන් බියජනකාකාරයෙන් නුවණින් දකින ගතිය. ලැජ්ජාව කියලා කියන්නේ වරද දැකලා වරද හමුවේ හැකිලෙන ගතිය. ඔත්තප්ප කියලා කියන්නේ ඒ වරද හමුවේ පසුබාන ගතිය. ඒ වරදින් තැති ගන්න ගතිය. ඒ කියන්නේ වරද කරන්නට ධෛර්යයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඔත්තප්පේ කියලා කියන්නේ. ඒතර හිරි කියලා කියන්නේ වරද පිළිබඳව පිළිකුල් කරනවා, ඒන් හැකිලෙනවා, ඒන් පසුබානවා. එතකොට මෙන්න මේ කියන හිරියොත්ප්ප කියන ධර්ම දෙක අපේ සිත් සතන් තුළ මතුවෙන තාක්කල් පාපයට අපි නැඹුරු වෙන්නේ නැහැ. දැන් අද කාලේ ගොඩක් දෙනා හිරියොත්ප්ප කිව්වහම ලැජ්ජා බය කියලා සිංහලෙන් හඳුනා ගන්නවා. අද ලැජ්ජාව කියලා ගොඩක් දෙනා හඟින්නේ පව්කම් කිරීමට ලැජ්ජාවෙම නෙවෙයි කරපු පාපේ හෙලි වෙනවාට ලැජ්ජාවෙන්. පව් කරන්න ගොඩක් දෙනා ලැජ්ජ නැහැ. ඒක හෙලි වෙනවටයි ලැජ්ජ පව් කරන්න බය නැහැ. ඒක හෙලි වෙනවටයි බය වෙන්නේ. ඉතින් ඒක නෙමෙයි මෙතන ලැජ්ජා බය හේවත් හිරියොත්ප්ප කියන්නේ පාපයට, අකුසලයට, අසත් ධර්මයට පසුබාන ගතිය සහ පැකිලෙන ගතිය. මෙන්න මේ කියන ගුණාංග තුලින් තමයි අපේ සිත අනුක්‍රමයෙන් দমনය කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි සිහිපත් කළා দমনය කරනවා කියලා කියන්නේ දේවල් වලින් වැළැක්වීම පමණක් නෙමෙයි නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කරන්නට සිත පුහුණු කිරීම. ඒතර දුර්ගුණ දුරු කරන්නටත් ඕන යහගුණ අවදි කරන්නත් ඕන. අපේ සිත්වල යහගුණ අවදි වෙන්නටත් ඔය කියන බල ධර්ම තමයි උදව් කරන්නේ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, හිරි, ඔත්තප්ප මේ කියන ගුණාංග හඳුනාගෙන පුරුදු පුහුණු කරන තරමටයි අපේ චිත්තසංතානෙහි ಗುಣ අවදි කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට දීර්ඝ කාලයක් සසරෙහි කෙලස් වලටම ඇබ්බැහි වෙලා විකෘති වෙලා විපරීත වෙලා පවතින අපේ සිත අවශ්‍ය විදිහට තමන්ටත් අනුන්ටත් යහපත පිණිස යොදවන්න හැකි ආකාරයෙන් ලෝක ධර්මයන් අවබෝධ කරන්නට හැකි තීක්ෂණ බව මතු කරන්නට අවශ්‍ය විදිහට පුහුණු කරන්නට පුළුවන් අන්නේ පුහුණු කිරීම තමයි මෙතනදී අත්තානං දමයන්ති පණ්ඩිතා ඥානවන්තයෝ තමන්ව দমনය කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ দমনය කිරීම පහසු නැහැ. දුම්නිග්ගහස්ස ලහුණු යත්ත කාම නිපාතනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතට එහෙම නිග්‍රහ කරලා නවත්වන්නට පහසු නැහැ යත්ත කාම නිපාතනෝ කැමැති කැමැති තැන ගිහිල්ලා ඇලෙනවා බැඳෙනවා ඇයි ඒ දුරංගමං ඒකතර බොහෝ දුර යන්නට පුළුවන් එක්සැනින් ඒ බඳු සූක්ෂම ගතියක් සිතට තියෙනවා ඒ නිසා අපට අතට අහුවෙන ද්‍රව්‍යයක් වගේ පාලනය කරන්නට හසුරවන්නට පහසු නැහැ ඒ තරම් සූක්ෂම නිසා. ඉතින් එබඳු සිත චිත්තස්ස දමතෝ සාදු එබඳු සිත দমনය කිරීම සුදුසුයි. චිත්තං දන්තං සුතාවහං යම්කිසි කෙනෙක් එසේ සිත দমনය කරනවද දුර්ගුණ දුරු කරලා යහගුණ අවදි කරන ලෝක ධර්ම අවබෝධ වෙන තරමට සිත තීව්‍ර කරනවද ඒ দমনය කරන ලද සිත සැපගෙන දෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ගාථා ධර්මයෙන් තථාගතයන් වහන්සේ දක්වන්නේ අර ජලය කැමති අය කැමති තැනකට ජලයගෙන යන්නාසේ ජීවඩුවා ලී දිගහැරලා අර වක්‍රව තියෙන ඇද වෙලා තියෙන ඒවා ඍජු කරලා අවශ්‍ය ඉලක්කයට හිය විදින්නට පුළුවන් විදිහට ඒ ලී වලින් හි සකසන්නාසේ ඒ වගේම අනෙක් දැව භාණ්ඩ සකසන අය තමන්ට අවශ්‍ය විදිහට ඒ දැවය හසුරවන්නාසේ ඥානවන්තයා තමන්ගේ සිතෙහි පවතින දුර්වලකම් දුරු කරලා යහගුණ අවදි කරලා ප්‍රඥාව මතු කරලා අවශ්‍ය විදිහට හිත හසුරවලා තමන්ටත් අනුන්ටත් යහපත කරනවා ලෝකේ යථාර්ථය අවබෝධ කරනවා එය සැබවින්ම සැපගෙන දෙන්නට හේතු වෙනවා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන කුසල් දහම් කිරීමේ වටිනාකමත් සසර තමන් අවංකව කුසල් කිරීම. දැන් අර බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා අර උපාසකවරයා කල්පනා කරන්නේ සසර ගමනේ අපට සම්පත් වගේම පරිවාරයත් අවශ්‍යයි. ඒ දෙකම ලැබෙන විදිහට කුසල් කරන්න. ඒ වගේම තමයි එහි කියවෙන තව වැදගත්ම කාරණයක් අනුන්ව දායක කරගන්නවා අනුන්ව සම්මාදම් කරගන්නවා කියලා කියන්නේ මේ තමන්ගේ වැඩේ කරගන්න කොහොම හරි කපටිකමින් අනික් කෙනා සම්බන්ධ කරගන්නවා කියන එක නෙමෙයි. ඒතනත්තා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒතනත්තාට කුසලය කරන්නට අවස්ථාවක් හදලා දෙනවා. දැන් මේක දෙකක්. අද බොහෝ දෙනා කරන්නේ තමන් බාරගත්තු පින්කම කොහොම හරි කරගන්න කාව හරි ඒකට අල්ලගන්න බන්ධනය කරගන්නට යොමු කරගන්නට කෛරාටිකකමින් හිම උත්සාහ කරන එක ඒක දායක කරගන්නවා කියලා සමහරට හිතන්නට පුළුවන්. ඒක නෙමෙයි දායක කරගන්නවා කියලා කියන්නේ තමන් කරන සත්කාරය අනිත් කෙනෙකුටත් ඒකේ අවස්ථාවක් ලබා දෙනවා. ඒයට කුසලයක් කරගන්න ඉඩ ප්‍රස්තාවක් හදලා දෙනවා. ඒක කරන්නේ කපටිකමින් නෙමෙයි කරුණා මෛත්‍රියෙන් ඊයට යහපත කරන්නේ. ඉතින් අර දුගියාටත් ඒ දුගියා පමණක් අතහරින එක සුදුසු නෑ. ඔහුත් සසරේ කුසල් අඩු නිසායි දුප්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔහුටත් උදව් කරන්න ඕන කියන අදහසින් තමයි අර උපාසකතුමා දුගියාටත් ආරාධනා කරන්නේ යෝජනා කරන්නේ දානය සඳහා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන සසර ගමනේ අපට කුසල බලයක් අවශ්‍යයි, පරිවාර සම්පත්තියක් අවශ්‍යයි. ඒ වගේම නිවැරදි මනෝභාවයන් හඳුනාගෙන ඒ සත්භාවයන් අවදි කර ගැනීමත් අවශ්‍යයි. ඒ සඳහා අපේ සිතේ පවතින ස්වභාවික දුර්වලකම් තේරුම් අරගෙන සිත দমনය කර ගැනීමෙහි වැදගත්කමයි මේ ගාථා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කරුණු සිහියෙන් නුවණින් වටහාගෙන කුසල් දහම් කරන අතරම තම තමන්ගේ සිත් සතන් වල දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝක ධර්ම වටහා ගනිමින් චිත්ත দমনය ඇති කරගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි.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 එතුමාට පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උදෙසා ඒ බිරිඳ සහ දූ දරුවන් විසින් අද පින්කමේ දායකත්වයෙන් දරන්නේ. ඒ වගේම මේ ජනිත කරගත්තා වූ කුසලය දෙපාර්ශ්වයෙන් මේ පරිලෝකීය මව්පියන්ට ජීවයිඒජ පෙරේරා පියාණන් ඩී e අතුකොරළ මෑණියන් BMKB කම්බු වටවන පියාණන් BM කවි අම්මා මෑණියන් සහ අභාව પ્રાપ્ત වූ මල්ලිකා බස්නායක කුසුමා කුමාරි හාමි ශ්‍රියංගනී කරුණාරත්න යන සොහොයුරියන්ටත් BMK කරුණාරත්න ලොකු අයියා ඒ වගේම EMPB ඒකනායක HMD හේරත් JB ජයකොඩි තිලක් ප්‍රේම කුමාරයන ඥාති සොහොයුරන්ටත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම දේශකයන්න් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයටත් දැන් රෝගී තත්ත්වෙන් පසු වෙන වෛද්‍ය කමනී සේනානායක සොයුරියටත් සිසිල් අතුපෝල සොහොයුරාටත් සියස කාර්ය මණ්ඩලයට ලංකාද්වීපය ආරක්ෂා කරන විරෝධාර රණවිරුවන්ටත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි මේ පින්කම සිද්ධ කරන්නේ හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින්කමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ගෙහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන පින්නතුන්ටත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් වසර 6කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු ජීවයි ඒ ගාමිණී අනුර මහත්මයා ඇතුළු මේ නම් සඳහන් කළ මව්පිය සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම දරුවන් සරණයි